තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුම් භික්කවේ සති චක්කුම් උපාදාය චක්කුම් අබිනිවෙස්ස එවං දිට්ඨින් උපජ්ජති තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං තී ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාන් වහන්සේ අපි කෙරෙහි බොහෝම අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැමදෙනාම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහොම වමනාවෙන් තුනුරුවන් කෙරෙහි සිතේ පැහැදීම ඇති කරගෙන මේ දුක්සහගත සසරෙන් එතර වීම පිණිස මේ දේශනාව අපිට උපනිශ්‍රියක්ම වේවා කියන කලන සිත් ඇතුව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ තෙවලා දහම් අතරින් සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ එන වටිනා දේශනාවක් මේ ටික මම විශේෂයෙන් මාතෘකා කළේ අද දවසේදී යතහා භූත ස්වභාවය ගැන මේ සද්ධර්මයේ නියම ස්වභාවය ගැන ඇති අනවබෝධය නිසා දෝ බොහෝ දිනෙක තමන්නම් යමක් කරගත්තා කියන තැනක ඉන්න බවක් කතා කරන බවක් පෙනෙනවා මා සමගම කළ සංවාද විවාද අනුසාරිනේ මම මේ ටික මතක් කරන්නේ පින්වත්නි මෙතනදී දහම් කැඩපතක් බඳු තමන්ටම තමන්ව තේරුම් කරගන්න පුළුවන් වටිනා දේශනාවක් මේ ටික තමන් දර්ශන භූමියකටපත් වෙලා ඉන්නවද පත් වෙන්න පුළුවන් ඥාන දර්ශනයක් තියනවද ඒබඳු ඥාන දර්ශනයක් හඹාගෙන යන උත්සාහයකද තමන් ඉන්නේ කියන කාරණාව තමන්ටම තේරුම් කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් භික්කවේ සති චක්කුම් උපාදාය චක්කුම් අබිනිවෙස්ස ඒවන් දිට්ඨින් උපජ්ජති මහණෙනි ඇහැ ඇති කලෙහි ඇහැ අසුරු කරගෙන ඇහැට පැමිණ මෙහෙම දෘෂ්ටි උපදිනවා තන් ජීවන් තන් ශරීරං ජීවිතය ශරීරයත් එකමයි. තව කෙනෙකුට අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ජීවිතය අනිකක් ශරීරය අනිකක්. සස්තෝ ලෝක ලෝකේ සාස්වතයි. ලෝකේ අසාස්වතයි. අනන්තෝ ලෝක ලෝකේ අනන්තයි. ලෝකයේ අනන්ත නැහැ. මේ විදිහට නොයෙක් දෘෂ්ටි උපදින්න පුළුවන්. සත්‍යය මරණින් මත්තේ උපදිනවා. සත්‍යය මරණය මත උපදින්නේ නැහැ. සත්‍යය මරණය මත උපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සත්‍යය මරණය මත උපදින්නෙත් නැහැ නැති වෙන්නෙත් නැහැ කියලා මේ බඳු දෘෂ්ටි උපදිනවා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සෝතම් භික්කවේ සති කන ඇති කල්හි නාසය ඇති කල්හි දිව ඇති කල්හි කය ඇති කල්හි සිත ඇති කල්හි මෙබඳු දෘෂ්ටි උපදිනවා කියලා. මේකෙන් බොහෝම වටිනා අදහසක් අපිට පෙන්වනවා. ඇහැ ඇතිකල්ලි කන ඇතිකල්ලි නාසය ඇතිකල්ලි දිව ශරීරයේ මනස ඇතිකල්ලි මෙහෙම දෘෂ්ටි උපදිනවා කියනකොට එබඳු අදහස් වලට මූලික පසුබිම වෙලා තියෙන්නේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියලා මේ ටිකේ නිත්‍ය බවයි මේ ටිකේ ඇති බවයි කියන අදහසක් තියෙනවා. මේ ටික තියෙනවා කියන මට්ටමක ඉඳගෙන ඇතිකල්හි කියන වචනේ මතක් කරන්නේ මව් කුසින් මෙලොවට බිහි වෙනකොට අරගෙන ආපු ජීවත්ව ඉන්න තාක් තියෙන මරණයෙන් විතරක් අවසන් වෙන මට්ටමේ ඇහැ කන දිවනාසය ශරීරයක් මනසක් කෙනෙක් දකිනවා නම් ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක්ම කරද්දී වැඩ කටයුතු කරද්දී ජීවත් වෙද්දී ජීවත් වෙන හතර ඉරියව්වම පවත්වන ඇහැ කන දිවනාසය ශරීරය මනසක් තියෙනවා නම් තියෙනවා වගේ වැටහෙනවා නම් අන්න ඒ බඳු කෙනාටයි චක්කුම් භික්කවේ සති චක්කුම් උපාදාය චක්කුම් අබිනිවෙස්ස කියලා මතක් කළේ. එහේ ඇතිකල්හි කියන වචනෙන් කියනවා ඉඳගෙන හිටියත් නිදාගත්තත් ඇවිද්දත් කුමන කටයුතු කළත් ඇහැ තියනවා කියන හැඟීමමයි තියෙන්නේ. ඇස් දෙක තියනවා කියන මට්ටමමයි තියෙන්නේ. ඉඳගෙන හිටියත් නිදාගත්තත් ඇවිද්දත් හතර ඉරියව්වම පවතිද්දි කන තියෙනවා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම පවතිද්දි නාසය තියෙනවා දිව තියෙනවා ශරීරය තියෙනවා මනස තියෙනවා කියන මානසික මට්ටම යම් කිසි කෙනෙකුට තියෙනවා නම් හොඳට දකින්න චක්කුම් බික්කවේ සති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මට්ටමයි මේ තියෙන්නේ. එතකොට ඇහැ ඇති කල්ලි ඇහැ ඇසුරු කරගෙන ඇහැට පැමිණයි මේ බඳු දෘෂ්ටි උපදින්නේ. ඇහැ තියනවා කියන මට්ටමක ඉඳගෙන මෙබඳු දෘෂ්ටි නැතුව ඉන්නවා කියන සිද්ධියක් विद्यमान නැහැ පින්වතුනි. මේක බොහොම සියුම් ධර්මතාවයක් මතක් කරන්නේ. අපි ඇහි ස්වභාවයේ තත්ත්ව පරිදි නොදන්නවා නම් නොදකිනවා නම් කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ධර්මයන්ගේ යථා භූත ස්වභාවය අපි නොදැන අපි ditthi සම්පන්න පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බම්බයක් පමණ ශරීරය ගැන තියෙන අනවබෝධය එහෙමම තියෙද්දී මේ ස්පර්ශ ආයතන හයේ යථා ස්වභාවය අපිට නැතුව දෘෂ්ටි විතරක් දුරු කළා කියන කාරණාව විද්‍යමාන වෙන්නේ නැහැ. දැනට දෘෂ්ටි නැති වෙන්න පුළුවන්. නමුත් දෘෂ්ටි ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. දෘෂ්ටි උපදින්නේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේවා ඇතිකල්ලි ඒවා ඇසුරු කරගෙන නම් ඒ ඇහැකන දිවනාසය ශරීරයේ මනස කියන දහම් ඇතිකල්හි ඒව ඇති භවයේ තියෙද්දි අද දවසේදී ඔබට දෘෂ්ටි නැති වුණත් දෘෂ්ටි ඇති වෙන්න තියෙන භූමිය නැති වෙලා නැති බව දකින්ද දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන් වටපිටාව නැති වෙලා බව දකින්ද ditthi සම්පන්න පුද්ගලයාට දෘෂ්ටි ඇති වෙන්න තියෙන භූමියමයි නැත්තේ. දෘෂ්ටි ඇති වෙන්න තියෙන භූමිය නැති වෙච්ච නිසා දෘෂ්ටි නැති වෙලා මෙසක දෘෂ්ටි ඇති වෙන්න තියෙන හේතුව තියේදී දෘෂ්ටි නැති වෙලා නෙමෙයි. ඒ නිසා මම මතක් කළා ධර්ම ආදාසයක් නැත්නම් දහම් කැඩපතක් බඳුයි මේ දේශනාව ලෝකේ කවුරු කිව්වත් තමන් තමන්ට තියලා තමන් තමන්ගේ මනසට සාපේක්ෂව මනින්ට කියලා මම මතක් කරනවා මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතය අතහැර ගන්නට එපා අතහැරුණොත් කාගේ වචනෙට අපි රැවටුණත් අපේ මනසට අපි රැවටුණත් අනුන්ගේ මනසට වචනෙට රැවටුණත් සසර දුකට වැටෙන්නේ අපි අපි පාරේ වාහනයකින් ගමන් කරනකොට අපි අයිනෙන් පුළුවන් තරම් අයින් වෙලා යද්දි වාහනේ ඇවිල්ලා හැපුණත් මැරෙන්නේ අපි. අපි පුළුවන් තරම් අයින් වෙලා යන්නේ. නමුත් වාහනේ ඇවිල්ලා අපිව හැප්පුවත් මැරෙන්නේ අපි. අපි පාර මැද්දට පැනලා වාහනේ හැප්පුවත් මැරෙන්නේ අපි. අනුන්ගේ වැරදුනේ තමන්ගේ වරදුනේ කියන දෙකෙන්ම මරණයටපත් වෙන්න සිද්ධ වෙලා තියෙන තමන්ට බව මතක තියාගන්න ඕනේ. ඒකෙන් ඒ උපමාවේ මම උපමේයයක් හැටියට විස්තර කරන්නේ අනුන්ගේ මෙහෙවීමෙන් හෝ තමන් මේ තැනකටපත් වෙලා ඉන්නේ මේ වගේ මට්ටමක් තේරෙනවා නම් මේ වගේ මට්ටමක සිතුවිලි පහළ වෙනවා නම් මේ මට්ටමක් ගැන හිතෙනවා නම් ඔබ මෙහෙමයි කියලා කවුරු හරි කියලා දීලා හරි අනුමානිත උපකල්පනයකට අපි මෙහෙම වෙලා ඇති කියලා අපි හිතාගෙන හරි ඉඳීමෙන් නූපන්න මාර්ගේ ඉපදිලා කියලා අපි රැවටිලා මත්තේ මාර්ගයේ උපදින නියම විදිහට මාර්ගයේ උපදින දහම් පරයය හොයන්නේ නැතුව ඒ දෘෂ්ටිය තුල හිටියොත් අනුන්ගේ වර්ධනය තමන්ගේ වර්ධනය දෙකෙන්ම වැටෙන්නේ සසරට අපිවමයි. ඒ නිසා පින්වතුනි ගොඩාක් බුද්ධිමත් වෙන්න වෙන කාලයක් මම මතක් කරන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඉන්න යුගයක් වුණා නම් වර්ධිනකොට මෝග පුරුෂයා හිස් පුරුෂයා කියලා බැනලා හරි අපි යහපතට දායි. අද කාලෙදී මාර්ගය පිළිබඳවත් නොයෙක් අදහස් තියෙන කාලවකවානුවක් වෙලා ඒ නිසා මෙතනදී ගොඩාක් අපිට බුද්ධිමත් වෙන්න වෙනවා විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ පෙළ දහම විශ්වාස කරලා ඒ තුල ගැඹුරු අධ්‍යයනයක් කරන්නට වෙනවා. ඒබඳු අධ්‍යයනය තුලින් අපේ ජීවිතයට මැනලා අපිටම තීරණය කරන්නට වෙනවා මෙබඳු ඥාන දර්ශනයක් තියෙනවද නැද්ද කියලා. තියෙනවා නම් ඒ තුල සතුටටපත් වෙන්න පුළුවන් විපරිත නොවුණු ස්වභාවයෙන් නැතිනම් ඒ සඳහා උත්සාහවත් වෙන්න පුළුවන්. එතකොට පින්වතුනි මේ චක්කුම් භික්කවේ සති චක්කුම් උපාදාය චක්කුම් අබිනිවෙස්ස කියලා තථාගතයන් වහන්සේ මතක් කළේ ලෝකයාගේ මානසික මට්ටමට මේ ලෝකේ හැම කෙනෙක්ම බොහෝ දෙනෙක්ම ලෝකෙ තුල හැම කෙනෙක්ම ඇහැ ඇති බවකයි ඉන්නේ. ඉපදෙන දවසේ ඉඳලා මැරෙනකම්ම ඇහැ වෙනස් වෙනවා වෙන්න පුළුවන්. ඇහැ දිරනවා වෙන්න පුළුවන්. ක්‍රමක්‍රමෙන් පෙනීම අඩු වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඇහැ ඇති බව තියෙනවා. කන උපන්න දවසේ ඉඳලා මැරෙන කම්ම තියෙනවා. ඒ අතරතුර කනේ ඇහිම අඩු වෙන්න පුළුවන්. නමුත් කන නැති වෙලා නැහැ. කන තියෙනවා කියන මට්ටමකයි ඉන්නේ. මෙන්න මෙහෙම ඇහැ කන දිව නාසය ශරීරය කියන මනස කියන මේ ටික ඇති කල්හි කියන ටික යෙදුනහම පින්වතුන් දන්නවද වෙන වැඩේ හොඳට geddi පිටින් ඉන්න පුද්ගලයෙක් නිර්මාණය වෙලා තියෙනවා අද අපිට දුවන්න පනින්න පුළුවන් ගහන්න බයින්න පුළුවන් අතපය හතරම ඇති ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ක්‍රියා කරන්න පුළුවන් විදිහේ ආත්ම භාවයක් හිතට හසු වෙන නිර්මාණය වෙලා තියෙනවා මෙහෙම නිර්මාණය උනේ මෙහෙම පුද්ගලයෙක්ව අපිට හම්බ වෙන්නේ පින්වත්තුනි එක එක කොටස් එකතු වෙලයි. ඇහැ ඇති බවකින්, කන ඇති බවකින්, නාසය ඇති බවකින්, දිව ඇති බවකින්, ශරීරය ඇති බවකින්, සිත ඇති බවකින්. හම්බ වෙච්ච එකට විපාක තමයි පුද්ගලයෙක් හම්බ වෙන එක. ඇහැ තිබුණා නම් ඇති පුද්ගලයා ඉන්නට පින්වතුනි. ඇහෙන් පුද්ගලයා අනිකක් නෙමෙයි පුද්ගලයාගෙන් ඇහැ අනිකක් නෙමෙයි. එතකොට මේ පුද්ගල භාවය කියන එක දකින්න මේ පින්වතුන්ට ඇහැ කන දිවනාසය ශරීරය ඇති බවට හම්බ වීම පුද්ගල පුද්ගලයාගේ පැවැත්ම පුද්ගල භාවය. එතකොට පින්වතුනි මේ පුද්ගල භාවය තියාගෙන දික්ටි දුරු කරනවා කියන කාරණාවක් විද්‍යමාන වෙන්නේ දික්ටි ආද නැතත් පුද්ගලයෙක් ඉන්නවා නම් දික්ටි ඇති වෙන්න තියෙන හේතුවමයි තියෙන්නේ හේතුව නැති වෙලා නැහැ යම් කිසි තැනක පුද්ගල භාවයේ දුරු වීමෙන්ම දෘෂ්ටි නිරුද්ධ වෙන්නට ඕනේ එහෙනම් මේ ධර්මයේ අර්ථය මොන විදිහට බලාගත යුතුද කියලා අපි නුවන් ටිකක් බලමු. එතකොට කෙබඳු දැක්මක් ඇති වෙලද මේ දෘෂ්ටි නිරුද්ධ වෙන්නේ ජීවිතයයි ශරීරයයි එකයි ජීවිතය අනිකක් ශරීරය අනිකක් කියන මේ දෘෂ්ටි නැති කරන්න 아무තු උත්සාහයක් ඕනෙන්නේ නැහැ සත්වයා මරණයෙන් මත්තේ උපදිනවා සත්වයා මරණයෙන් මත්තේ උපදින්නේ නැහැ සත්වයා මරණයෙන් පස්සේ උපදින්නෙත් නැහැ නැත්තෙත් නැහැ උපදින්න පුළුවන් නැත්තෙත් නැති වෙන්න පුළුවන් කියන මේ බඳු දෘෂ්ටි දුරු කරන්න 아무තු වෙහසක් ඕනේ 아무තු පරයයක් ඕනේ ලෝකයේ කෙලවරක් තියනවා ලෝකයේ කෙලවරක් නැහැ ලෝකයේ කෙලවරක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මේ බඳු දෘෂ්ටි දුරු කරන්න 아무තු ක්‍රමයක් ඕනේ නැහැ මේ සියලුම දෘෂ්ටි සෝතාපට්ඨ සංයුත්තේ බලන්න මහ විශාල දෘෂ්ටි ගොඩක් පෙන්නනවා. ඉර පායනවා, ඉර බහිනවා, ගංගාව ගලා බහිනවා. මේ වගේ අදහස් ලෝකේ ඇති වෙනවා. මේවා ඔක්කොම ආයතන ඇති කල්ලි. එතකොට මේවා අමුතුවෙන් එකින් එක එකින් එක මේ දෘෂ්ටි අයින්කරනද එකක්වත් ඕනේ නැහැ. පින්වත්නි ඔබට පුළුවන් නම් ඇහැ ඇති බවින් මිදෙන්න කන ඇති බවෙන් මිදෙන්න නාසය ඇති බවෙන් දිව ඇති බවෙන් කය ඇති බවෙන් මනස ඇති බවෙන් මිදෙන්න පුළුවන් නම් මේ දෘෂ්ටි ටික මිදෙන්නේ දෘෂ්ටි අතහැරෙන්නේ බේමයි මොකද පෞද්ගලික අදහසක් නෙමේ පෙළ දහම දිහා බලලා අර්ථ ගන්නට ඇහැ ඇති කල්හි ඇහැට පැමිණ ඇහැ ඇසුරු කරගෙන නම් දෘෂ්ටි උපදින්නේ ඒ දෘෂ්ටිංගේ සමුත්ථානයේ දෘෂ්ටි හට ගැනීමට මූලික හේතුව ඇහි නිට්ටි බව. කනේ දිවේ නාසයේ නිට්ටි බව. ඒ ටික නිට්ටයයි කියලා කියන පුද්ගලයෙක් ඉන්නවා. පුද්ගල භාවය. එහෙනම් කොහොමද අපි ඇහි අනිත්‍ය දකින්නේ? කනේ නාසයේ දිවේ ශරීරයේ අනිත්‍ය දකින්නේ කොහොමද අපි? මේ අනිත්‍ය දකින්නවා කියනකොට පින්වතුනි බොහෝම ගැඹුරු ධර්මතාවයක්. පින්වතුනි ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ අනිත්‍ය දුක අනත කියන අකුරු අටකින් යුක්ත වචන තුනක් දේශනා කරන්ටලු. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ නොවුනා නම් මේ ලෝකෙ කවුරුත් ත්‍රිලක්ෂණය දන්නේ නැහැ. ඒකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ ශාසනයෙන් බැහැර නැහැ. නමුත් අද අපි දන්නවා අනිත්‍යයක්. අපි දන්නවාද දුකක්. අපි දන්නවා අනාත්මයක්. අද අපි දන්න මට්ටමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ශාසනයෙන් බැහැර අයත් දන්නවා. නමුත් මෙතනදී අනිත්‍යයි කියන ධර්මතාවයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඊටමත් ගැඹුරු ලෝකයට සාධාරණ නැති ඥාන දර්ශනයක ඉඳලා මම එහෙම මතක් කළේ අද අපි දන්නවා අනිත්‍ය බවක් හැබැයි හොඳට නුවණින් බැලුවොත් ඒ අනිත්‍ය බව තුල නිට්ටය බව හැඟවිලා තියෙනවා. නමුත් නියම විදිහට අනිත්‍යයි කියලා කියන නිට්ටය භවයේ ශේෂයක්වත් ඉතුරු නොවෙන්න ඕනේ. ඒ කිව්වේ ඇහැම අපි ගනිමු. උපන්න දවසේ ඉඳන් මරණයටපත් වෙන තාක් ඇහැ කියන එක ඇති බවකයි අපිට වැටහෙන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක්ම පරිහරණය කරන අපිට ඇහැ තියෙනවා කියන මට්ටමකයි දැනෙන්නේ තියෙන්නේ. එහෙම ඉඳගෙන ඇහැ අනිත්‍යයි කියන දැනුමක් අපිට තියෙනවා. ඇහැ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි යනවා කියලා විපරිණාම බවක් තේරෙනවා අපිට. පින්වතුනි මේ ඇති දෙයක නැති බවක් ගැනයි අපි කතා කරන්නේ. උපන්න දවසේ ඉඳන් මරණාසන්න මොහොත වෙනකන් ඇහැ තියෙනවා කියන මට්ටමමයි තියෙන්නේ අපිට ඒ ඇති දේ තුල විපරිණාම බවක් කතා කරනවා අපි තිතස්සඤ්ඤ සත්තම් පඤ්ඤායති සිටිහුගේ වෙනස් බවක් පෙනෙනවා එතකොට සිටිනා දේක වෙනස්කමකුයි මේ තියෙන්නේ පවතින දේක වෙනස්කමකුයි අද අපිට තියෙන්නේ ඒකද පින්වතුනි අද අපි දන්න අනිත්‍ය කවදාවත් දකින්න බෑ අපිට. තර්ක කළා විතර්ක කළා අනුමාන ඥානයක් උපදවා ගන්න විතරයි පුළුවන්. අද අපි දන්න විදිහට මෞකුසෙන් ඉපදින දවසේ ඇහැ උපන්නේ ඇහැ නැති වෙන්නේ මරණයෙන්. ඇහැ නැති වෙන දවසට අපිත් මැරිලා නිසා එදාට ඇහි අනිත්‍ය අපිට පේන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙ අනිත්‍ය දකින්න පුළුවන් එකක්. ඒක ජීවත් වෙද්දී. ඒකයි ඇහැ තියෙන තාක් පුද්ගලයා ඉන්නවා. ඇහි අනිත්‍ය දකිනකොට පුද්ගලයාට පවතින්න බෑ. කනත් එහෙමයි. පුද්ගලයාට හොඳට පවතින්න පුළුවන් කන තියාගෙන කනේ අනිත්‍ය දැක්කොත් පුද්ගලයෙක් හිටින්න බෑ. පුද්ගල භාවය අහෝසි වෙනවා. අපි දන්නවනේ මරණයෙන් පස්සේ කන අනිත්‍ය වෙනවා කියලා සම්තති වශයෙන් තියෙන අනිත්‍ය දකින්න එතකොට ඒක දකින්න පුද්ගලයා ඉන්න බෑ. ඒ විදිහටම අනිත්‍ය පේන්න පුළුවන් නම් අනිත්‍ය දකින්න පුළුවන් නම් ජීවත් වෙද්දී අපිට එතකොට පුද්ගලයෙකුට ඉඩ නැහැ. එහෙනම් කොහොමද අපි අනිත්‍ය බලන්නේ පුද්ගල භාවයේ දුර වෙන විදිහට? කොහොමද ඇහැ කන දිවනාසය ශරීරය ඇති බවෙන් අපි මිදෙන්නේ මෙන්න මේ ටික ගැනයි බලන්නට ඕනේ ඒ ටිකට උත්තරයක් හැටියට මං ඉස්සෙල්ලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ පෙළ දහමම ඉස්සෙල්ලා මතු කරලා පෙන්වන්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ පටිසම්භිදා මග්ගේ ඥාන කතා කියලා කොටසක් තියෙනවා. ඒකේ 15 ඥානෙ වස්තු නානත් ඥානය අරගෙන අපි බලමු. එතනදී වස්තු කියලා කිව්වේ චක්කු චක්කුව චක්කු විඥාණයට වස්තුවක්. ඒ හින්දා ඒකට වස්තු කියලා කියනවා. සෝත ගහන ජීව කන නාසය දිව ශරීරය මනස කියන මේ ටිකට කියන වස්තු කියලා. විඥාණයට පිටා හිටින්ද වස්තුවක් වෙන නිසා. එතකොට මේ වස්තුනානත්තේ ඥානය නැත්තම් මේ වස්තුන් ගැන ඇහැ කන දිවනාසය ශරීරය ගැන ඥානේ නුවණ ඇති කරගන්න ඕනේ කෙබඳු ආකාරයකටද කියලා පෙන්නනවා. එතනින් පෙන්නනවා චක්කුම් බික්කවේ අජත්තම් වවත්තේති හොඳට හිතන්න තීරණය කරන්න කියනවා. මේ පින්වතුනි ඇහි අනිත්‍ය දකින්න පෙන්වන ක්‍රමේ භාග්‍යතුන් වහන්සේ මේ න්‍යායෙන් ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේ න්‍යායෙන් ගිය කෙනාටයි ඇහැ ඇතිකල්ලි ඇහැ ඇසුරු කරගෙන ඇහැට පැමිණෙනවා කියන මට්ටම අතහැරෙන්නේ. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි අවවාදය තමයි මොකද්ද? චක්කුම් අජ්ජත්තං වවත්තේති ඇහැ ආධ්‍යාත්මිකයි කියලා හොඳට හිතන්න කියනවා. මේවා මම කියලා දෙන්නම් පින්වතුනි ලොකු කෙලෙසයක් අඩු වෙනවා මේ ටිකෙන්. ඇහැ ආධ්‍යාත්මිකයි කියලා හොඳට තීරණය කරන්න කියනවා. ඊට පස්සේ චක්කුම් චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං වවත්තේති. ඇහැ කියන්නේ මහා භූතයන්ගේ උපාදාය රූපයක් කියලා හොඳට බලන්න කියනවා. චක්කුම් වික්කවේ අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා දකින්න කියනවා. අහුත්වා සම්භූතං හුත්වාන භවිෂති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා දකින්න කියනවා. ඊට පස්සේ ඇහැ අවිද්‍යා සම්භූතං කම්ම සම්භූතං තණ්හා සම්භූතං ආහාර සම්භූතං තිවවත්තේති ඇහැ අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හැදුන එකක් කියලා හොඳට හිතන්න කියනවා. මෙන්න මේ විදිහට හිතලා ඇහැ ගැන නුවණ ඇති වුණොත් ඒ ටිකේ ප්‍රතිඵලය තමයි ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තැනකට තමන්ගේ මනසපත් වෙනවා. එයාට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙන් පරිහරණය කරන ඇහැක් තියනවා කියන ඇහැ ඇති කමින් මිදෙනවා. ඇහැ කියන එක අනිත්‍යයි කියන ධර්මතාවය ළඟ සිටිනවා. වෙනස් වෙවිවත් යන මරණකම තියෙන ඇහැක් දකින්නේ යම් ඇහැක් තියෙනවා නම් ඒ ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා. අපි ඒ ටික අනුක්‍රමයෙන් පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. කුමක්ද ඒ සඳහා යොදාගත යුතු ප්‍රයෝගය කියලා. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කුම් බික්කවේ අජ්ජත්තම් බවත්තේති මෙන්න මේ ටික හොඳට දකින්න මහණෙනි ඇහැ ආධ්‍යාත්මිකයි කියලා හොඳට තීරණය කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ඒකෙන් මතක් කරනවා ඇහැ කියන එක බාහිර ආයතනයන්ගෙන් දකින්න එපා කියලා. මේ බොහොම සියුම් සිද්ධි ටිකක් මම මතක් කරන්නේ. මෙන්න මේ ටික කෙනෙකුට හොඳට තේරෙනවා නම් ඒකේ සැකයක් නැත්තම් අන්න තමුන්ට එහි අනිත්‍ය පාද ගන්න දහම ගැන සැක නැහැ කියන තැනටවත් එන්න පුළුවන්. එහෙනම් කොහොමද ඒක බලන්නේ? ඇහැ කියන එක බාහිරයි කියලා දකින්න එපා කියන භාග්‍යතුන් වහන්සේ. අජත්තම වත්තේති එහැ ආධ්‍යාත්මිකයි ආධ්‍යාත්මිකයි කියන මේ කාරණාවෙන් කියන්නේ බාහිරයි කියලා දකින්න එපා කියනක. එහෙම පෙන්වුවේ ඇයි මේ ලෝකය ඇහැ දකින්නේ ලෝකයට ඇහැ හම්බ වෙන්නේ බාහිරින්. තව මේ ඇහි ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? අනිදස්සන. මේ ඇහැ කවදාවත් දකින්න බෑ. කවදාවත් ඇහැ කියන එක දකින්න බැරි එකක්. ආධ්‍යාත්මිකයි ඇහැ දකින්න බෑ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා අවිද්‍යා කර්ම තණ්හාවකින් හටගෙන තියෙන්නේ. ඔන්න ওই ටිකයි අපිට මේ පරිශ්‍රණයේදී ඕනේ. ඒ පරිශ්‍රණයෙන් තමයි අපිට ඇහි අනිත්‍ය දකින්න පුළුවන්. ඇයි ඇහැ බාහිරින් දකින්ද එපා කියලා කියනවා කියලා කිව්වේ. කොහොමද ඔය ඇහැ බාහිරින් දකින්නේ අපි? පත්තරයක කඩදාසියක චිත්‍රයක් තිබුණොත් මේ ඇස් දෙකක් කියලා අපිට හිතෙන්නේ. එහෙම පත්තරයක කඩදාසියක ඇහැක් පේනකොට හොඳට හිත නුවණ අරගෙන යන්න මේද එක චිත්‍රයක්. වර්ණ සටහනකින් හදපු චිත්‍රයක් මිසක ඇහැක් නෙමෙයි ඒක. ඒක අජීවී වස්තුවක්. ඒක චිත්‍රයක්. ඊට පස්සේ මේ ඇහෙට පේනවා පේනවා නම් තව ඇස් ඒ බාහිරින් පෙනෙන ඇස් කියලා අපි හිතාගෙන ඉන්න පරසත්තනම් පරපු ගානේ සත්පුද්ගලයන්ගේ ඇහැ කියලා අපිට පෙනෙන එක අපිට හම්බ වෙනකොට රූපයක් මිසක අපිට ඇහැක් නෙමෙයි කියන එක හොඳට තේරුම් ගන්න. ඇහැ කියන්නේ කෘත්‍යයකට. අපිට ඇහැ අන්ධ වුණොත් බාහිර තියෙන දේවල් ඇස් නම් ඒවැනුත් අපිට පේන්නුනේ ඇස්වල ස්වභාවය තමයි රූප පෙන්වන ගතිය. එහෙනම් බාහිර ඇස් කියන එකෙන් අපිට පෙනීමේ නැත්තම් ඒකේ අපිට සාපේක්ෂව ඒකේ ඇහැ කියන කෘත්‍ය නැහැ. හොඳට නුවණ ඇති කරගන්න. Tamanට සාපේක්ෂවයි මේක බලන්න ඕනේ. මටයි ඇහැ වෙන්නට ඕනේ. Tamanටයි ඇහැ ගැන වෙන්නේ ඇහැ වෙන්නේ. එතකොට එහෙනම් එතනදී ඒකත් රූපයක් මිසක ඇහැ නෙමෙයි. වීඩියෝ පටයක චිත්‍රපටයක තියෙනවා නම් පෙනෙනවා නම් ඒකද රූ සටහනක් මිසක ඇහැ නෙමෙයි. හිතෙන් සිහි කරනකොට ඒක ධම්මායතනිය අනුවගේ රූපයක් චිත්තජයි ධම්ම රූපයක් මිසක ඒක ඇහැ නෙමෙයි. එහෙම හුදුට බැලුවොත් පින්වතුනි බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා බාහිර ආයතන ටික හොඳට පිරිසිඳ දැනගෙන ගියොත් ඒ ඒ රූප ටික දැක්කොත් බාහිරින් ඕගලන්ට ඇහැ හම්බ වෙන්නේ නැති වෙයි. ඇහැ සිහි කරන්නත් බෑ, ඇස් දකින්නත් බෑ. ඔන්න දැන් ඇහැ එහෙම නැහැ. හොඳයි එහෙනම් ඊට පස්සේ අපිට දැන් කෙලෙසියක් තියෙනවා. ඇහැ එහෙනම් අල්ලන්න පුළුවන් කියලා. ඇහැ අල්ලන්න පුළුවන් කියලා. අපි අල්ලන්න පුළුවන් කියලා අල්ලපු තැනට ඇහැ කියලා අල්ලපු තැනට මම ඕකෙදි කියන්නේ කටුවක් හරි ඉදි කටුවක් හරි අරගෙන ඇනලා බලන්න. අනිනකොට අපිට දැනේ දුක් වේදනාවක්. පින්වතුනි ඇහැට ගැටිල දුක් වේදනා එන්නේ නැහැ. චක්කු සම්පස්යෙන් එන්නේ උපේක්ෂා සහගත වේදනාව. ඊට අමතරව එහෙම ඉදි කටුවකින් හෝ කටුවකින් යනුනොත් එතන උපදින සිත බලන්ඩ උපදින්නේ කාය විඥානේ. චක්කු විඥානේ ඉපදිලා පුට්ඨබ්බය දැනගන්නේ. එහෙනම් ඉපදිලා තියෙන්නේ කාය විඥානේ. එහෙනම් හොඳට මෙනෙහි කළා විස්තර කරලා බැලුවාම අපිට ඇහැයි කියන එක අතුරුදහන් වෙයි. දැන් බාහිර රූපෙකින් ශබ්ද ගන්ධ රස පොට්ටබ්බකින් එකකින්වත් ඒ රූප ටික පිටසෙන් දැක්කහම ඇහැ හම්බුන්නේ ඇහැයි කියලා හිතාගෙන මෙච්චර කල් හිටපු ටික අතගාලා බැලුවා අතගාලා බලනකොට අපිට තේරුනේ කොහොමද අහු වුණේ කයයි පොට්ටබ්බයයි මිසක ඇහැ අහු වුණේ නැහැ ඔන්න ඔහොම පරේෂණය කරනකොට ඇහැ අතුරු දහන් වෙයි පින්වතුනි. නමුත් හැබැයි දැන් රූප පෙනෙනවා. නමුත් හිතින් සිහි කරලා ඇහැ සිහි කරන්න බෑ ඒක ධර්මාරම්මණයක්. බැලුවහම පේන්නේ රූපයක් ඇහුවොත් පෙනෙන්නේ සද්දයක් ඒවා බාහිර ආයතන අල්ලලා බැලුවොත් කයයි පොට්ටබ්බයයි හැමතැනම හාත්පස පරේෂණයක් කළාම අනේ කන අතුරුදහන් වෙලා ඇහැ අතුරුදහන් වෙලා නාසය අතුරුදහන් වෙලා දිව අතුරුදහන් වෙනවා නමුත් රූප පෙනෙනවා සද්ද ඇහෙනවා ගඳ සුවඳ දැනෙනවා අන්න එහෙනම් එතකොට අර පරේෂණය කළ කෙනාට කිසිම සැකයක් නැහැ. ඇහැ කියන එක එහෙනම් පෙර නොතිබීමයි හටගන්නේ. ඇහැ හටගන්න තියෙන සාක්ෂිය තමයි පින්වතුනි රූපයක් පිනෙනවා කියන එක. රූපයක් පෙනුනොත් රූපයක් පෙනුනොත් ඒ රූපේ පෙනෙන බව තමයි ඇහැ හටගත් එකට දෙන සාක්ෂිය. ඇහැ හටගන්න අවස්ථාවට රූප පෙනෙනවා රූප පෙනුනොත් ඇහැ හටගෙන ඇහැ ඇති බව නුවණක් තියෙන කෙනාට රූප පේනවා කියන කෘත්‍යයෙන් විතරයි ඇහැ දකින්න පුළුවන් වෙන්නේ මිසක ඇහැ ඇති බවට ජීවිතේ කිසිම තැනකදීවත් අහුවෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඇහෙන් මිදිලා ඉන්නේ. ඇහෙන් මිදිලා ඉන්නේ. ඇහැ කියන එක ජීවිතයේ වෙලා ඇහැ කියන එක ජීවිතයේ වෙලා පෙනෙනවා කියන කෘත්‍ය කරනවා නමුත් එයා හැඟවිලා අනිමිත්ත භවක ඉඳගෙන ඇති බවක් Tamanට ප්‍රකට වෙන්නෙම නැහැ මම කලින් මතක් කළ පුංචි උපමාවක් තියෙනවා පින්වතුනි මං ඒ උපමාව මතක් කරන්නම් නැවතත් ඕන්නම් මෙන්න මේ උපමානුසාරයෙන් නුවණැති අය අර්ථය බලා ගන්නවා පුංචි කාලේ පුංචි දරුවෙක් ගන්න මේ පුංචි දරුවෙකුට උනත් අවුරුදු 5 6ක පුංචි දරුවෙක් ගන්න හදවත කියලා වකුගඩුව අක්මාව කියලා ආධ්‍යාත්මික කොටස් තියෙනවනේ නැතුව නෙමෙයිනේ ඒ කොටස් වලින් කෙරෙන්න තියෙන කෘත්‍ය වකුගඩුවෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය කිසිම අඩුවක් නැතුව කෙරෙනවා අක්මාවෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය අඩුවක් නැතුව කෙරෙනවා හදවතින් කෙරෙන්න තියෙන කෘත්‍ය අඩුවක් නැතුව කෙරෙනවා නමුත් මේ පුංචි ළමයා මේ හදවත කියන්නේ මෙහෙම එකක් වකුගඩු කියන්නේ අක්මාව කියන්නේ මෙන්න මේ මේ දේවල් මෙහෙම එකක් කියලා ඒ ගැන හිතන්න හෝ කියන්න හෝ කරන්න හෝ දන්නවද එහෙම කුමන හෝ නිමිති සටහනක්වත් තියනවද ඒව ඇති බවකින් එයා යනවා එනවා දුවනවා පයින්නවද ඇතයි කියන හැඟීම හෝ තියනවද හොඳට බලන්න ඇතයි කියන හැඟීමවත් නැහැ ඒව ගැන කිසිම දැනුමක් නැහැ කිසිම වැටහීමක් නැහැ. ඒ ටික ජීවිතය වෙලා එයාට නිමිති රහිත නිමිති නැති තැනකින් ඉඳගෙන ජීවිතය වෙලා උපකාරී වෙලා තියෙනවා. අනිත්‍ය බලන්දවත් එයාට එහෙම ඕනේ නැහැ. එහෙම එකක් නැති නිසා. ඇති බවක් තිබුණොත් තමයි නැති බවකට හෝ ඒකෙන් මිදෙන්න උපාය කරන්න වෙන්නේ. නැති බවක අනිමිත්ත භවක තියෙනවා නම් ඒ ආරම්භය කුසල කුසල කෙරෙන්න හේතු නැහැ. නැති දෙයකින් කර්ම වෙන්න හේතු නැහැ. ඔන්න ඔය වගේ පින්වතුනි පුරාණ කර්මයෙන් හටගත්ත ටිකක් තමයි හදවත වකුගඩු අක්මාව කියලා කියන්නේ. පුරාණ කර්මයෙන් හටගත්ත ටිකේ හැම එකකම ලක්ෂණයෝක. පින්වතුනි මේ ඇහත් එහෙමයි. මේ ඇහැද අර පුංචි ළමයා වගේ පුංචි ළමයාගේ හදවත වකුගඩු අක්මාව ගැන අනිමිත්ත බව වගේ අපිට සිතින් කීින් කිරීම පරාසයෙන් ඔබ්බේ අපේ දැනුමවත් නැති තැනකයි යතහ ස්වභාවය තියෙන්නේ පහු කාලෙදී අර පොඩි ළමයා වැඩිහිටි බවට පත් වෙලා චිත්‍රපටියකින් හරි වීඩියෝ පටියකින් හරි පොතක් බලලා හරි නැතිනම් ඔය මැරිච්ච මලකුණු කපලා කොටලා පරීක්ෂණය කරන තැනක හරි ඉඳලා මේ තමයි වකුගඩුව මේ තමයි වකුගඩු හරස්කඩ වකුගඩුවක ස්වභාවය මේකයි හදවත මෙහෙමයි යක්මාව මෙහෙමයි කියලා කෑලි ටිකක් වල විස්තර ඉගෙන ගත්තොත් පැහැසටහන් මතක් කරගත්තොත් ඊට පස්සේ එයා හිතනවා එයා දන්නේ දැනගෙන ඉන්නේ තමන්ගාව තියෙන හදවතේ වකුගඩුවලයි කියලා හිතන්නේ. නමුත් ওই දැනුම නැති කාලෙත් හදවත වකුගඩු තිබුණා. ඒ දැනුමට මේ තියෙන එක චුට්ටක්වත් සම්බන්ධයක් නැහැ. තියෙන දේ අනිකක් ඒ දැනුම සම්පූර්ණම අනිකක්. නමුත් කර්මය කියන්නේ ඒ දැනුම හරියට මේ බවමයි කියලා පෙන්වන්නේ කලපලා. දැන් අර පහු කාලේ ඇති කරගත්ත දැනුම තියෙන සම්පූර්ණ මනෝ විඥාන මට්ටමින් ඒ ටික තමයි පින්වත්තුනි නව කර්ම කියලා කියන්නේ. ඒ ටික තමයි නැවත හදවත වකුගඩු අක්මාව හදාගන්න තියෙන නිමිති. ඒ වගේ පුංචි කාලේ ඉඳලා මේ ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තාම පෙර අවිද්‍යා කර්මයෙන් විඥානයේ පිහිටලා නාම රූප වෙලා ආයතන ටික හැදුනහම ඒ ආයතන ටික ගැන කිසිදු නිමිත්තක් අපිට නැහැ. එකේ යථා ස්වභාවය තමයි හැමදාම පැවතුනේ. අවස්ථාවට ඇහැ ඉපදිලා රූපයක් පෙන්නලා පෙනෙන රූපෙත් එක්කම ඇහත් අතහැරන තැනකයි හැමදාම තිබුණේ තියෙන්නේ. ටිකක් ලොකු වෙනකොට බාහිර රූපායතනයේ දිහා බලලා මේ තමයි ඇස් කියලා කණ්ණාඩි දිහා බලලා මේ තමයි ඇස් කියලා මිනිහක් අපන දිහා මේ මේ ජීවත් ඉන්න මිනිස්සෙක් දිහා බලලා මේ ඇස් කියලා ඇඳපු චිත්‍රයක් දිහා බලලා මේ ඇස් කියලා ඒ වගේම කණ්ණාඩියක් දිහා බලලා මේ කන් කියලා මේ නාස් කියලා බාහිර රූපායතනිය උදව් කරගෙන ඒ රූපවල නියම ස්වභාවය හඳුනන්නේ නැතුව බාහිර රූපායතනිය හරහා ඇහැ කන දිවනාසේ ශරීරය කියලා ධර්මතා ටිකක් ගැන දැනුමක් අපිට ඇති කරගන්න තියෙනවා. ඒ ඇති කරගත්ත දැනුම අද අපි හිතාගෙන ඉන්නේ මේ රූප පෙන්නන කෘත්‍ය කරන අවස්ථාවට වස්තුවට ගලපලා මේ තමයි යහ කියලා අර හිතේ තියෙන ටික ගැට ගහලා තියෙන්නේ. පින්වතුන් දන්නවද ඇහැ ඇති බවට වැටහෙනවා කියනකොට පෙන්නන කෘත්‍ය කරන අවස්ථාවට ඉපදලා නිරුද්ධ වෙන සිද්ධියත් අර බාහිර රූපායතන සද්ධායතන කියලා බාහිර ආයතන දිහා බලලා ගත්ත නිමිති ටිකත් දෙක එකට ගැට ගහලායි පින්වතුනි ඇහැ ඇති බව අපිට හම්බ වෙන්නේ අද දවසේදී එතකොට දැන් අර බාහිර රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන කියන බාහිර ආයතන ටික හරහා ඇහැක් ඇති බව ඇහැක පැහැ සටහන සුදු පාටයි කළු ඉංග්‍රියාවක් තියෙනවා මේ විස්තර එක්ක ඇහැක් ගැන අප අද අපිට හිතන්න කියන්න කරන්න පුළුවන් මේ තමයි නව කර්ම. ඔය දන්න විස්තරය හිතෙන් සිහි කරගන්න පුළුවන් විස්තරය මේ තියෙන වස්තුව නෙමේ තියෙන වස්තුවේ විස්තරයට සම්බන්ධ නැහැ. ওই වස්තු විස්තර නැති කාලෙත් ඒ ඇහැ කන දිවනාසය ශරීරය කියන එකෙන් කෘත්‍ය වුණා. දැන් මේ තියෙන විස්තර ටික පින්වතුනි නැවත ඇහැ කන දිවනාසය ශරීරයක් හදාගන්න තියෙන විස්තර ටික. ඔන්න ඔය විස්තර ටිකෙනුයි පින්වතුනි ඔබට නිත්‍ය සංඥාව ගෙනල්ලා තියෙන්නේ. ඔන්න ඔය විස්තර ටිකයි අවස්ථාවට ඉපද නිරුද්ධ වෙන ස්වභාවයක ඉඳලා පෙන්නන කෘත්‍ය කරන ඇහැට ගැට ගහලා තියෙන්නේ. ඔන්නේ ඔය විස්තර ටිකයි අවස්ථාවට කෘත්‍ය කරලා නිරුද්ධ වෙන කනට ගැට ගහලා තියෙන්නේ. අන්තිමට ඇහැ ඇතිකල්ලි කන ඇතිකල්ලි නාසය දිව ශරීරය ඇතිකල්ලි කියලා ඇතිකල්ලි හම්බ වෙන මේ ටික ඔක්කොම පින්වතුනි කෙලෙසයකින් වැහිලා අපි ගාව තියෙන සංයෝජනයක් මනෝ විඥාන මට්ටමින් උපද්දපු ඒ ස්වභාවය දුරු වෙන්න දුරු කරන්න පින්වුතුන්ට තියෙන එකම ක්‍රමය තමයි එකම උපාය තමයි හොඳට රූපය පිරිසිඳ දකින්න. බාහිර ආයතන ටික ආධ්‍යාත්මික ආයතනයට ගැට ගහන්න මේ ගොඩට දාන්න එපා. මෙගොඩ කියපු ටික එගොඩට දාන්න එපා. ඇහැ දකින්න එපා රූප වලින්. ඇහැට ඇහැ පේන්නේ නැහනේ. මේ ඇහෙන් ඇහක් දකින්න හදන්න එපා. මේ කනෙන් කනක් ගැන ඇහෙනවා කියන එකට ඉඩ තියන්න එපා. මේ නාසයෙන් නාසයක් ගඳ නාසයක් දැනගන්නවා කියන එකට ඉඩ තියන්න එපා. මේ දිවෙන් දිවක් දැනගන්නවා කියන එකට ඉඩ තියන්න එපා. කයෙන් තව කයක් දැනගන්නවා කියන එකට ඉඩ තියන්න එපා. කනෙන් රූපයක් දැනගන්නවා කියන එකට ඉඩ තියන්න එපා. කනෙන් සද්දයක් දැනගන්නවා කියන එකට ඉඩ තියන්න එපා. මේ ආයතන පටලන්න එපා. පින්වුතුන්ට පුළුවන් නම් මෙහෙම තැනකට මනස අරගෙන යන්න. මේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු ටිකෙන් කියලා බලන්න පුළුවන් නම් ඒ නිසාමයි මේ රූපය ඇහෙන් හදපු රූපයක්මයි පෙනෙන්නේ ඇහැ අහකට ගන්නකොටම පෙනෙන රූපේ නිරුද්ධ වෙනවා කියලා බලන්න පුළුවන් වුණොත් ඇහැ නිත්‍ය විදිහට පෙන්නන නිමිති එකක්වත් ඕගලන්ට හිටින්නේ නැති වෙයි. ඉබේමයි ඕගලන්ගේ නුවණ හැපිලා පවති ඇහැ කියන එක ආධ්‍යාත්මිකයි. ඒක කවදාවත් දකින්න බෑ. ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදෙන එකක් නේද කියලා හොඳට භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ වචන ටිකේ අර්ථය හැපිලා හිටින තැනට ඕගොල්ලන්ගේ නුවණ මනස වැඩේ. අන්න ඒ ටික දක්වා හැපුණොත් අන්න එදාට ඇහැ ඇති බව කියන ටිකෙන් මිදෙනවා. යම් කිසි කෙනෙකුට මෙහෙම දේශනාවක් කරනකොට කිසිම සැකයක් නැතුව ඔය දහම පෙනෙනවා නම් ඒකටත් විතර්කගත ඥානකින් අපිට සැක නැහැ කියලා හිතන එක නෙමෙයි. බාහිර ආයතන වලින් දකින්න බෑ කියන්නේ මෙන්න මේ නිසාමයි රූපේ ඇහැට පෙනෙන වර්ණ සටහනක් කනට පෙනෙන ශබ්ද රූපයක් මේ නිසාමයි නේද කියලත් අල්ලලා දකින්න බෑ ඇල්ලුවොත් දැනෙන්නේ පොට්ටබ්බේමයි හිතලා ඇහැ සිහි කරගන්න බෑ සිහි කරන්නේ ධර්මාරම්මණයක්මයි කියලා වේගෙන් මේ රූප ටික ප්‍රකට කරගෙන මේ කියන එකේ අර්ථය දකින්න පුළුවන් නම් මෙන්න මේ පුද්ගලයාට ditthi සම්පන්නයි කිව්වට කමන්නේ එහෙම මතක් කරන්නේ එයාට ඒ වගේ වචන ඇහෙනකොට ඒ ගැන කිසිදු සැකයක් නැහැ. ඇත්තට එහෙම වෙනවද නැද්ද? එහෙම කිසිම සැකයක් නැහැ. ඇහැ අනිත්‍ය දකින්නවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන රූපේ චක්කු විඤ්ඤාණය මේ ඔක්කොගෙම අනිත්‍ය දකින්නවා යා. හැබැයි අමතක වෙච්ච වෙලාවට ආශ්‍රව කියන්නේ ඇහැ තියනවා වගේ තැනකින් කටයුතු කරන සංයෝජන තව දුර වෙලා නැහැ. ඒබඳු සංයෝජන වෙනවා. ඒබඳු සංයෝජන තියෙනවා. තියෙන නිසා අවස්ථාවට මගහැරෙනවා. හැබැයි කෙනෙක් මතක් කළොත් ඊටමත් වේගවත්. එයාට ඇහැ ඇති බව කියන කාරණාව නැහැ. ඇහැ ඇති බව තියනවා කියලා කියන්නේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන එක දෘෂ්ටිය ඒ බඳු දෘෂ්ටි නෑ. එයා පටිච්ච සම්පදාය දන්නවා. ඇහැ ඇති වෙච්ච හැටි දන්නවා. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුවෙන් පුද්ගලයෙක්ගේ ඇහැ කන නෙමෙයි. පුද්ගලයෙක් ඉපදුනා නෙමෙයි. පුද්ගලයෙක් ආව නෙමෙයි. මේ මේ ප්‍රත්‍ය ටිකෙන් හැදිච්ච ආයතන ටිකක් ඒ ආයතන ටිකෙන් හදලා මේ රූපාදී අරමුණු පෙන්වන්නේ ඒවයි විඳින්නේ. විඳින හිතද පටිච්ච සම්පන්නයි කියලා දන්නවා. මෙන්න මෙබඳු අවබෝධයක් පටිච්ච සම්පාදයේ හරහා ඇති වෙලා පටිච්ච සමුපාද දර්ශනය ගැනද චුට්ටක්වත් සැක නැතුව නිසක ස්වභාවයෙන්ම පටිච්ච සමුපාද දර්ශනය එළඹ සිටිනවා. ඒ පටිච්ච සමුපාද දර්ශනය නිසක වෙනකොට ඇහි අනිත්‍යයි කියන එකද චුට්ටක් අස්සක නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්ව ඇහක් තියනවා නෙමෙයි කිව්වහම එහෙම වෙන්නේ කොහොමද කියලා ඇස් සමුතු කරගන්න ගතියක් ඒ ජීවිතේ නැහැ. එච්චර හොඳට තේරෙනවා අන්න ඒ බඳු කෙනාට ඇහැ නිට්ටයයි කියන තැනක ඉඳලා ඇති වෙන පුද්ගල භාවය තුලින් ඇති වෙන ප්‍රතික්‍රියා නැහැ ප්‍රතිචාර නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පුද්ගල භාවය විස්තර කරන්ඩ පුද්ගල භාවය පෙන්වන්ඩ සක්කාය දිට්ඨිය විස්තර කරන්ඩ සක්කාය දිට්ඨිය පෙන්වන්ඩ ගත තව පරියායක් තමයි ඇහැ ඇතිකල්ලි ඇහැට පැමිණ ඇස ඇසුරු කරගෙන කියපු වචන ටික ඒ ටිකෙන් තියෙන්නේ නිට්ට්‍ය වූ පුද්ගලයෙක් ඉන්නවා කියන ටිකයි මේ පින්වතුන් ඒ ඇහැ ඇති කල්ලි කියන මට්ටම ගෙවිලා නැතිනම් මොන ධර්මතාවයක් මෙනෙහි කළත් මොන ධර්මතාවයක් විස්තර කළත් විදර්ශනා කළත් දර්ශන භූමියට ඇවිල්ලා නැහැ කියන එක මතක තියාගන්න පටිච්ච සමුපාදය හරහා ආයතන ටික ගැන දැනුම ඇති වෙච්ච කෙනෙකුටමයි යම් මට්ටමක හෝ දැක්මක් ඇති කෙනෙකුටමයි ditthi සම්පන්නයි කියන්නේ එයාට සැකයක් නැහැ ඇහැ ඇති කල්ලි කියලා කිව්වේ මෙහෙමයි ඈක වැරදි ඈ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනව නේද කියන එක ගැන සැක නැහැ. ඒ නිසා මේකේ තව ගොඩාක් විස්තර කරන්න කාරණා තියෙනවා. නමුත් මම අනුමානෙට දල අදහසක් මින් උතුන්ට පෙන්වන්නේ මෙන්න මේ වගේ අවබෝධයක් හරහා යම් කිසි කෙනෙක් පුබ්බේ අනුසුතේසු ධම්මේසු ලෝක්‍ය පෙර නොඇසු විරු ධර්මයක් හරහායි භාගතුන් වහන්සේ හැම වෙලාවෙම මේ දර්ශනය පනවන්නේ ඒ දර්ශනය ලෝකයට සාධාරණ නැහැ ඒ දර්ශනයෙන් ලෝකෙම මිදෙනවා ලෝකෝත්තරයි ලෝකයට තියෙන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඉපදිලා මැරෙනකම් පවතින ආයතන ටිකක් ඒකටමයි පුද්ගල භාවය කියන්නේ ඒ ආයතනයන්ගේ පැවැත්මමයි පුද්ගල භාවය එහෙම මානසික මට්ටමක් තියෙද්දි පුද්ගල භාවය නැතුව ඉන්නවා කියලා එකක් विद्यमान නැහැ දෘෂ්ටි නැතුව ඉන්නවා කියන එකක් विद्यमान නැහැ පුද්ගල භාවය ඒ දෘෂ්ටිය දැන් පරිවර්තනය වෙලා තියෙන්නේ ආයතන ටික ඇති බවින් ඒ තමයි එයා विद्यमान වෙන එක රූපයක් එක ආකාරයක් කියන එකත් මතක තියාගන්න මතක තියාගෙන මෙන්න මේ දර්ශන භූමියටපත් වෙන්න නම් මේ පටිච්ච සමුපාදය හරහා මේ ආයතනයන්ගේ යථා ස්වභාවය දැක්ක යුතුයි කියන තැනට එන්න. එතන නිසක වෙන්නට ඕනේ. අන්න එතන නිසක කෙනාට ධර්මයේ සැක නැහැ. අන්නේ සැක නැත්තම් ධර්ම දේශනා කරන ශාස්ත්‍රඥ වහන්සේ ගැන සැක නැහැ. ඒ ප්‍රතිපදාවේ ගිහිල්ලා දුක් නැති කරන්න පුළුවන් කියන ප්‍රතිපදාව ගැන සංඝ රත්නය ගැන සැක නැහැ. මේ පටිච්ච සමුපාදය ගැන සැක නැහැ. තමන්ගේ පෙර ආත්මභාවයේ සත්වයේ පුද්ගලෙක් හිටියද කියන එක ගැන සැක නැහැ. මොකද මේ හේතුඵල ධමයක් තියෙන මෙහෙම ආයතන ටිකක් අනාගතය ගැන සැක කියන මෙන්න මේ නිසක බව එන්නේ එතකොටයි. ඒ නිසා අද මේ දේශනාව මම මාත්‍රිකා කළ දේශනා කළේ විශේෂයෙන් තමන් අනුන්ගේ මෙහෙවීමකින් හෝ තමන්ගේ මෙහෙවීමෙන් හෝ යම් මුලා බවක ඉඳලා නියම දර්ශනය පිළිබඳ උත්සාහය අතහැරලා තියෙන මනසක් තියෙනවා නම් අවංකවම තමන් තමන්ට පිහිටක් පිළිසරණක් ආලෝකයක් කරගෙන තමන්ව ප්‍රත්‍යවේක්ෂා කළ මේ දහම්පර්යාය ඔස්සේ ඒ තමන්ගේ වැරදි මතය ඉවත් කළා නිවැරදි දහම දැකලා නිවැරදි අවබෝධය දකින මාවතකට පැමිණේවා කියන අදහසින් මේ දහම තේරිලා මේ කියන පర్యాయ තේරෙනවා නම් එතෙන්දි සැබවින්ම නිසක මනසක් තියනවා කියලා කිව්වට කමක් නැහැ මේ එබඳු කෙනා එබඳු කුසලයෙන් මතුමතු උත්සාහයත් වීම සඳහා කටයුතු කළාට කමක් නැහැ කියන ටිකක් මතක් කරනවා මේ දේශනාව මේ දුක්සාගත සසරෙන් එතර වීම පිණිස මේ පින් උතුම්ට හේතුපනිශ්‍රියම වේවා කියන අදහසක් ඇති කරගන්න. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කං තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සිවම් පදං ධර්ම ශ්‍රවණය කළා වූ සෑම දිනාටම සූවිසි මහා ගුණේ අනන්ත ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා මේ උතුම් සද්ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යයම ලැබේවා. තෙරුවන් සරණයි.